අපේ ගාථා රත්නයන් 8ක් සාකච්ඡා කළා ඒ හැම ගාථා රත්නයක් තුලින්ම තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරපු නිර්වාණ පණිවිඩය කමඨාන ආ ඒ කමඨානෙ පිළිවෙත අපි පියවරෙන් පියවරට සාකච්ඡා කළා. මේ නවවෙනි ගාතාව මේ කර්ණීයමෙත සූත්‍රයේ ගොඩාක් විශේෂ වූ උත්තරීතර අවස්ථාවක්. ශ්‍රමණේ එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ සරණාගතයේ මේ ලෝකේ ජීවත් වෙන්න ඕන ක්‍රමවේදය ආපිලිවෙත මේ ගාථා රත්නය තුළ අන්තර්ගතයි. කරණීයමෙත්ත සූත්‍රයේ මේ ගාථාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ 500ක් වික්ෂුන් වහන්සේලාට වුණත් අද මේ ගාථා රත්නයේ ලෝකෝත්තර අර්ථය බලනකොට සමස්ත ලෝක වාසීන්ටම පැවැත්මක් පිළිබඳව ආර්ය මාර්ගයේ ජීවන රටාව පිළිබඳව කරන ලද තථාගත දේශනයක් කියලා අපට කියන්න පුළුවන්. තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවු තිත්තං චරං නිසින්නෝවා කියන තථාගත පණිවිඩය බොහොම අගනා පණිවිඩයක් තිත්තං කියලා කියන කියනකොට සිටින විටත් නිසින්නෝවා චරං නිසින්නෝවා කියලා කියන්නේ යනකොටත් මේ මෛත්‍රිය වඩන්න ඕනේ එහෙනම් එක්තැන් වෙලා ඉන්නකොටත් ගමන් කරනකොටත් මේ මෛත්‍රිය වඩන්න ඕනේ කර්ණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන මෛත්‍රිය අපි මේ ලෝක සත්තුන්ට කරන එකක් මේ ලෝක වාසීන්ට කරන එකක් එහෙනම් අපි එක ස්ථානයක රැඳිලා සිටින කොටත් යම්කිසි ගමනක නිරත වෙලා සිටින කොටත් අපි මෛත්‍රී කළ යුතු බව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ඇත්තටම කකුල් දෙක නැති මිනිසයා ඒ අබ්බාගත මිනිසයා අංශභාග රෝගියා ඇවිදින්න පුළුවන්ද කියලා බැලුවොත් එයාට ඇවිදින්න බෑ. එයාට ගමන් කරන්න බෑ. එහෙනම් ඇවිදින්න බැරි කෙනෙකුට යනකොට මෛත්‍රිය පාන්න කියලා කිව්වාම එයා අහනවා මම කොහොමද යන්නේ? මට යන්න පුළුවන් කමක් නැහැ. නැගිටින්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ කියලා කියන්නේ මට නෙමෙයි කියලා එයාට කියන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් මේ කයේ තියෙන භෞතික తত্ত্বය මත දේශනා කරපු ධම්මපදයක් කියලා තමයි අපට කියන්න සිද්ධ වෙන්නේ. එහෙනම් මොකද්ද මේ තිත්තං චරං නිසින්නෝවා කියන මේ ගාථාව තුළින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කියලා බැලුවාම මේකේ දේශනා කරන ලබන්නේ ලෝකෝත්තර පණිවිඩයක්. මේකේ ඉන්න කෙනෙකුත් ඉන්නවා, හැමතැනම දුවන කෙනෙකුත් ඉන්නවා. ඉන්න කෙනා තමයි තැම්පත් වෙච්ච චෛතසිකය දුවන කෙනා තමයි නොයික්මුණු කිසිම සංවරයකින් තොර වූ දඩබ්බර සිත භාග්‍යවතුන් වහන්සේ මේ සිතට චිත්ත වර්ගයේ දේශනාවක් දෙනවා ඒකං චරං දූරං ගමං අසරීරං ගුවාසයන් කියලා. මෙයාට ගෘහයක් නැහැ, වාසස්ථානයක් නැහැ. එක ශරණයකට ඕනම දුරක් යන්න පුළුවන් කිසිම පිළිවෙලක් නැති අසංවර කෙනෙක් බවට. එහෙනම් අපේ සිත යම්කිසි අරමුණක නිරත වෙලා එක්තැන් වෙලා තියෙනකොටත් මේ මෛත්‍රිය පවතින්න ඕනේ. අපගේ සිත යම් යම් අරමුණුත් එක්ක බැඳිලා ඈතට දුවනකොටත් මේ මෛත්‍රිය පවතින්න ඕනේ. එහෙනම් එක්තැන් වෙලා ඉන්නකොට කොහොමද මෛත්‍රී පවත්වන්නේ? මේ සිත සංචාරයේ යෙදিলা තියෙනකොට කොහොමද මෛත්‍රී පවත්වන්නේ කියන එක තමයි අද විශේෂ සාකච්ඡාව වශයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එක්තැන් වෙලා ඉන්නවයි කියලා කියන්නේ එයා එක අරමුණක ඉන්නවා. එක ක්‍රියාවක විතරක් යෙදිලා ඉන්නවා. එහෙනම් එක ක්‍රියාවක යෙදිලා ඉන්න කෙනා තුළ ලෝභය ඇති වෙන්න පුළුවන්, ద్వේෂය ඇති වෙන්න පුළුවන්, මෝහය ඇති වෙන්න පුළුවන්, රාගය ඇති වෙන්න පුළුවන්. අපි කියමු උදාහරණයක් වශයෙන් එයා සක්මනේ යෙදෙනවයි කියලා. එහෙනම් එයා එකම ක්‍රියාවක යෙදිච්ච නැවතිච්ච කෙනෙක්. හැබැයි එයාගේ කය වැඩ කළාට සිත එක අරමුණක තියෙනවා. ඒ වගේම තමයි තමන්ගේ කකුල් දෙක එරමිනිය ගොතාගෙන භාවනා ආසනයක වාඩි වෙලා භාවනා කරන කෙනෙකුට අපි කියනවා මෙයා එක අරමුණක ඉන්නවයි කියලා. මේම එක අරමුණක ඉන්න කෙනාට මේ මෛත්‍රිය වඩන්න ගොඩාක් අවස්ථාවන් දී වෙනවා. එකක් තමයි කුරුල්ලෝ කෑ ගන්නකොට මේ පක්ෂි නිසා මෙතන භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. මේ පක්ෂීන් නිසා අපට කරදරයි කියලා අපට තරහා යන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ලස්සන මීරි කටහඬ වලින් ඒ කුරුල්ලන්ගේ සද්ද ඇහෙනකොට ඒ සද්දවල මීරි බවට ඇලුම් වෙලා නච්ච ගීත කියන ඒ ශික්ෂාපදයේ කැඩිලා භාවනාව අමතක වෙලා කුරුල්ලගේ කටහඬට වසී වෙන අවස්ථාවල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි Tamanට බයසාගත සිටිවිල්ලක් එකපාරට මතුවෙලා ආලපාල සර්පේ කැවිල්ලා දන්නේ ඇස් දෙක පියාගෙන ගොඩාක් වෙලා තමාට ණයෙක් ඇවිල්ලා මං ඉස්සර අපිට පෙනේ පුප්පාගෙන ඉන්නවා දන්නෙත් නැහැ. දැනටමත් මාවිල පිටදිගේ යනවද දන්නෙත් නැහැ. මේ විදියට নানা ප්‍රකාර නැති දේවල් ඇති වෙලා ඒවැනි චෛතසිකය තුල මුලාවෙන්ට පුළුවන්කමකුත් තියෙනවා. එහෙනම් මේ භාවනා යෝගියා තමන් මේ තපෝ වනයේ තුල හිමාලය තුල භාවනා කරන්ට යනකොට එයාගේ පිළිවෙත තමයි මේ දේශනා කරන්නේ. ඇයි 500ක් නමක් දැන් නැවත භාවනා වඩපු තපෝ වනයේට යන්න සූදානම්. හිමාල අඩවියට. එහෙනම් ඒ අයට දෙන කමඨාණක් මේක. ඒ ස්වාමින් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා tempat වෙලා ඉන්නකොට එක අරමුණක ඉන්නකොට ඒ අරමුණ මුල් කරගෙන ඇතිවෙනා වූ චෛතසික තුල මෛත්‍රිය තියෙන්න ඕනේ. එහෙනම් මෛත්‍රිය කියන්නේ මොනවද? මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ සිතට, කයට දුක් නොදී Taman ජීවත් වෙන පිළිවෙල. මම කාටවත් හිංසා කරන්නේ නැහැ, පීඩා කරන්නේ නැහැ කිව්වට ඒක මෛත්‍රියක් නෙමෙයි. ඒක අර සිල් රකින්න ක්‍රමවේදයක්. සිල් සමාදන් වෙනවා කියන එකයි රකින්නවා කියන එකයි දෙකයි. නිවසේ සැප සම්පත් භුක්ති විඳිනවා කිව්වොත් එයා ආම් පුතා. නිවසේ බඩමුට්ටු රකින්නවායි කියලා කිව්වම එයා මුරකරුවා. සිල් රකින්නේ සීලේ මුරකරුවා. සමාධි වෙන්නේ ආම් පුතා. එහෙනම් මෛත්‍රිය කියලා කිව්වම මම මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුක් නොදී කරදර නොදී ඉන්නවා කියන එක නෙමෙයි ඒ ක්‍රමවේදයට මාව සකසනවා කියන එක. මගෙන් කාටවත් අනතුරක් වෙන්නේ මගෙන් කාටවත් දුකක් එන්නේ පීඩාවක් හිංසාවක් වෙන්නේ කියන මට්ටමට තමන්ව සකසා ගන්න එක තමයි මේ මෛත්‍රිය කියලා කියන්නේ. මගේ වචන සැර වැඩි නම් කැත කතන්දර වලින් පිරීලා නම් මම කතා කරනකොට මිනිසුන්ට වේදනාවක් පීඩාවක් ඇති වෙනවා නම් මේ වචනය හදනවා දැන් බලනකොට මේ මිනිසුන්ට මෛත්‍රියක් දීලාද නැහැ. ඒ මිනිසුන්ට මගෙන් කරදරයක් නොවන විදිහට මගේ කටයිනේ හදන්නේ. මගේ සිතවිලි වල ඉන්සාවක් පේනවනම්, වෛරයක් පේනවනම්, ක්‍රෝධයක් පේනවනම් අර මිනිසුන්ට මොකවත් කරන්නේ ඒ මිනිසුන්ට මේ සිතවිලි වලින් කර්ම ඇති නොවෙන්න, පරිගැනීමක් ඇති නොවෙන්න මේ සිත හදනවා. මං තමන්ගේ කායික චර්යාව තමන්ගේ ඥාතීන්ට තමන්ගේ සහෝදර සංඝයාට ප්‍රශ්නයක් නම් කරදරයක් නම් උන්වහන්සේලාට මොකවත් කරන්නේ තමන්ගේ කයේ චර්යාවෙන් පීඩාවක් වේදනාවක් ඇති නොවන විදියට තමන්ගේ කයේ චර්යාව හදනවා එනම් මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අය ඒකරාශි කරගෙන ක්‍රියාත්මක කරන මේ බඹයක් විතර උස තියෙන මේ කය මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුකක් පීඩාවක් ඉන්සාවක් කරදරයක් නොවේවා කියන මට්ටමට සැකසුරුවම් කරන වැඩපිළිවෙලට කියන නම තමයි මෛත්‍රිය කියලා කියන්නේ. එහෙනම් තමන් මේ ලෝකයේ කාටවත් කරදරයක් ඉන්සාවක් කරන්නේ නැත්නම් තමන් කිසිම කෙනෙකුට කිසිම දුකක් දෙන්නේ නැතුව ජීවත් වෙනවා නම් එයාගෙන් කැඩෙන සිල් මොනවද කියලා බැලුවාම එයා සිල් සම්පූර්ණයෙන්ම රකින්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ මෛත්‍රිය කියන ಗುಣධර්මය වඩනකොට බුදු වෙන්න පුළුවන්, පසේ බුදු වෙන්න පුළුවන්, රාහත් වෙන්න පුළුවන් කියන එක සාත්‍තික වශයෙන්ම ඇත්තක් බවට අපට තේරෙනවා. ඇයි අපි මේ ලෝකේ සිල් කඩනවා කියන්නේ අනිත් අයට දුක් දෙනවා කියන එකනේ. ප්‍රාණඝාත කෙරුවොත් දුක ලැබෙනවා. හොරකම් කෙරුවාම දුක ලැබෙනවා. කාමයේ වරදවා ඇසුරුනාම දුක ලැබෙනවා. අසත්‍ය දේවල් කිව්වාම දුක ලැබෙනවා. සුරාව පානය කරාම නිවනට ප්‍රමාද වුණාම දුක ලැබෙනවා. එහෙනම් මේ පස්පව් කරන හැමෝම කරන්නේ වෙන මොකවත් නෙමෙයි. අනුන්ගේ සිතට කයට දුක් දෙන මට්ටමට මේ කය හදනවා. ප්‍රාණඝාත කරලා තව කෙනෙකුට දුක දෙන්න පුළුවන් විදිහට මේ කය සැකසුරුවම් කරනවා. එහෙනම් අපි ඒකට විරුද්ධ පැත්ත කිසිම කෙනෙකුගේ කයට සිතට දුක් නොදී ජීවත් වීමේ පිළිවෙතට මේ කය සැකසුරුවම් කරනකට තමයි මේ මෛත්‍රිය කියලා දේශනා කරන්නේ. එහෙනම් අපි එක්තැන් වෙලා ඉන්නකොට අපේ සිතිවිලි වලින් අපට කරදරයක් ඉන්සාවක් එනවනම් මෛත්‍රියක් එතන නැහැ. අපේ සිතිවිලි වලින් ලෝකේ සත්වයන්ට ඉන්සාවක් කරදරයක් එනවනම් එතන මෛත්‍රියකුත් නැහැ. එහෙනම් මෛත්‍රිය කියන එකේ සැබෑ අර්ථය තමයි අපි මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුක් නොදී ජීවත් වීමේ පිළිවෙත. එහෙනම් මේ දේ අපි භාවනා කරනකොට අපට හිතෙනවා මං ගොඩාක් දැන් විනයගරුකයි මං සීලවන්තයි මං තරම් සිල් රකින්න කෙනෙක් නෑ මං ගොඩාක් පිළිවෙත් පුරනවා කියලා Tamanට වටිනාකමක් දෙනකොට ආංකාරයක් උඩඟුවක් මාන්නයක් අපි තුල ඇති වෙනවා අනිත් අයට සාපේක්ෂව මම ශ්‍රේෂ්ඨයි කියලා හිතනකොට මන්තරම් මුලා වෙන කෙනෙක් මම් මුලා වෙච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් මේ ආකාරයට Tamanට අවඩක් කරනවා නම් Tamanට මෛත්‍රී කරලත් නැහැ. දැනගත යුතු දේවල් සාගරයක් නම් දැනගෙන තියෙන දේවල් අතේ අල්ල ප්‍රමාණයට වඩා අඩු නම් අපි දන්න දේ මොකද්ද කියලා අපට එතනවා. මොකවත් දන්නේ නැහැ. මොකවත් දන්නේ නැහැ කියන එකවත් අපි හරියට දන්නේ නැහැ. ඒ නිසා හැමදේම දන්නවයි කියලා එකක් අපි නඩත්තු කරනවා. කල්පනා කරලා බලන්න අපි වාඩි වෙලා අපට द्वेष කරනවා අපි දන්නේම නැහැ. මොකද්ද द्वेषය? මම පැය දෙකක් හරියට ඉලක්කෙටම භාවනා කළා. අමතර සිතිවිලි මොකවත් එන්නේ නැහැ. මන්තරම් හරියට එක අරමුණක හිටපු කෙනෙක් නැහැ. එහෙනම් මම ශ්‍රේෂ්ඨයි උතුම් උත්තරීතරයි කියන ඒ වටිනාකමක් දෙනකොට Taman දන්නේම නැතුව මාන්නය කියන මායයට අහුවෙලා උඩඟුව කියන මායයට අහුවෙලා ආංකාරය කියන මායය අපට ආවේශ වෙලා එහෙනම් Tamanට Taman අකටයුත්තක් කරනවා නම් නිවන් මාර්ගයේ Tamanට වරද්ද ගන්නවා නම් Tamanව මේ සසරට නැවත මුලා කරනවා නම් ඉපදෙන්න අවස්ථාවක් ඇති කරනවා නම් කර්මයක් නිර්මාණය කරනවා නම් કોઈ Tamanට Tamanවත් මෛත්‍රිය නැත්නම් Tamanට Tamanගෙන් පීඩක් නැත්නම් Tamanගේ නිවනට Tamanට Tamanගෙන් උදව්වක් නැත්නම් මෛත්‍රිය කියන්නේ බොරු කතාවක්. එහෙනම් ඔක්කොමට කලින් මෛත්‍රිය Tamanට කරන්න ඕනේ. Tamanගේ විඥාණය මේ සසර දුකේ මුදවා ගන්නට Tamanට ඉස්සෙල්ලාම Taman වැඩ කරන්න ඕනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිත්‍යං කියලා කියන්නේ එක තැන ඉඳලාත් වෛරය ඇති වෙන්න පුළුවන්. සිටින කොටත් යන කොටත් මෛත්‍රිය වඩන්න කියලා කියන්නේ මොකවත් කරන්නේ නැතුව වාඩි වෙලා එක තැනක ඉතියත් මෛත්‍රිය නැති වෙනවා. ඒ කියන්නේ වෛරය, ద్వේෂය ඉපදෙනවා. ඒ නිසා නේද එක තැන ඉන්නකොට මෛත්‍රිය කරන්න කියන්නේ. අපි යම්කිසි කෙනෙකුට කියනවා මෙතන වාඩි වෙලා ඉන්න කියලා. ඇයි මෙතන වාඩි වෙලා ඉන්නේ නැකිටොත් ප්‍රශ්නයක් නිසා. අපි කියන මෙතන ඉන්න එපා අතනට යන්න කියලා. ඇයි එතන නොගින් ඉතියොත් ඒක ප්‍රශ්නයක්. මේ ටික බොණ්ඩ කියලා කියනවා. ඇයි? ඔයා කැමැති වෙලාවක බොණ්ඩ කියලා කියන්න තිබුණානේ. කැමැති වෙලාවක යා බොනකොට තේ ටික නිවිලා නම් නැවත රත් කිරීමේ රාජකාරියක් අපට පැවරෙනවා. එහෙනම් මේක දීප ගමන් අපි කියනවා බොන්න පස්සේ කතා කරමු ඉක්මනට බොන්න. ඇයි මේ රස්නෙත් එක්ක ඒක බොන්න ඕනේ. එහෙම නැත්නම් තව ටිකක් රස් කරලා දෙන්න කියලා එයාගෙන් වැඩක් අපට ලැබෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දන්නවා කිසිම වැඩක් නොකර ශ්‍රමණේ ගායට වාඩි වුණාම මේ වාඩි වෙලා මොකවත් කළේ නැති වුණාට එයා තුල द्वේෂය ඉපදෙන අවස්ථා තියෙනවා. වෛරය ඉපදෙන අවස්ථා තියෙනවා. දන්නේම නැතුව එයාට එයා වැඩ වරද්ද ගන්න අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා තමයි වාඩි වෙලා හිටියට කමන්නේ. හැබැයි මෛත්‍රිය වඩන්න. වාඩි වෙලා ඉන්නකොටත් මෛත්‍රිය වඩන්න ඕනේ. හේතුව මෛත්‍රියේ අවශ්‍යතාවය තියෙනවා. එහෙනම් අපගේ ජීවිතවල අපි එක්තැන් වෙනකොට අපි උදකලා වෙනකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ ඇයි මං උදකලා වෙන්නේ? මිනිස්සුන්ට මං කැමති නෑ. එහෙනම් මේ උදකලාවේ තුල වෛරයක් නැද්ද? ඒකාන්ත වශයෙන්ම මේක වෛරයක්. මම ඇයි තනි වෙන්නේ? මිනිස්සු මට කරදරයි. මිනිස්සුන්ගේ මට කරදරෙන්න පුළුවන්. එහෙනම් එයා කරදර නැතුව ජීවත් වීමේ බලාපොරොත්තුවක් ඇති කරගෙන තියෙනවා. එයා සුන්දර ලෝකයක් හදන්න උත්සාහ කරනවා. අනිත්‍ය වූ ලෝකයේ තුල තවත් මොන ලෝකයක්ද? හැමදේම දුකයි නම් මහා මේඝ පර්වතය තුල ඉන්නත් බැරි නම් සමුද්‍ර මැදේ ඉන්නත් බැරි නම් එයා දුකෙන් නිදහස් වෙලා දුක නැති තැනක් හොයන්න යන එකෙන් පේන්නේ එයා තරම් අනුවණයක් මේ ලෝකේ නැති බව. එහෙනම් අපේ චර්යාවන් හැම එකක්ම අරන් බලනකොට ඒකෙන් දුකක් ලැබෙන්නේ නැද්ද? පීඩාවක් ලැබෙන්නේ නැද්ද? හිංසාවක් ලැබෙන්නේ නැද්ද? මෛත්‍රිය කොයි කියලා බැලුවම මෛත්‍රිය අතුරුදාන් වෙලා අපි දන්නවා හොඳ ආකාරයෙන්ම පාන්දර 3ට ස්වාමින් වහන්සේලා භාවනාවට ඒකරාශි වෙලා උන්වහන්සේලා ධර්මයේ ශ්‍රවණය කරලා භාවනාවට යන බව අරියටම 3ට මෙතනට පැමිණිලා ගිලම්පස හදලා ඒ අවශ්‍ය කටයුතු වල නිරත වුණොත් ඒ වැඩ රාජකාරි වලට පැය භාගයක් යන්නේ නැද්ද? එහෙනම් ඒ පැය භාගය 500ක් නමකින් ගත්තාම පැය භාගයවා 500යි. එතකොට පැය වලින් ගත්තාම පැය 250යි. දින වලින් ගත්තාම දින 10ක් විතර ගිහිල්ලා එහෙනම් දින 10කටත් වඩා අධික කාලයක් අපි වැය කරලා විනාශ කරලා එහෙනම් තපස් රකින්න ආර්ය ශ්‍රාවකයන්ගේ දින 10ක් විනාශ කිරීමේ අකුසලයට අපි අවු වෙනවා. එහෙනම් අපි දන්නේ නැහැ මේ විනාඩියක් විනාඩියක් ගානේ අපෙන් ඔරකමක් වෙනවා. මාර්ගේ වඩන්න තියෙන කාලය අපතේ යනවා. අපෙන් අවඩක් වෙනවා. මාර්ගඵලයකටපත් වෙන්න තියෙන කාලය මිලංගු කරපු නිසා ඒගොල්ලන්ගේ මාර්ගඵල පරක්කු වෙනවා දුක නිවන්න තියෙන කාලය දීර්ඝ වෙනවා මේවට වෛරය කියලා කියන්නේ නැතුව පරිගැනීම් කියලා කියන්නේ නැතුව කියන්න වෙන වචනයකුත් නැහැ එහෙනම් අපි දන්නේම නැතුව අපේ විනාඩියක දෙක ප්‍රමාදය විශාල අකුසල කර්ම පාප කර්ම නිර්මාණය කරලා ඒ කර්ම හේතුව නිසා අපි නිවනට ප්‍රමාද වෙනවා. ඇයි? අපේ චර්යාව නිසා නිවනට යම්කිසි කෙනෙක් විනාඩි දෙකක් ප්‍රමාද වුණාද අපේ නිවන ප්‍රමාද වෙන්න පාය. වපුරපු දේ නේද අපට ලැබෙන්නේ. කපන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මේ ආකාරයෙන් බලනකොට මේ එක තැන ඉන්නකොට එක අරමුණක ඉන්නකොට අපට වැඩ වැරදෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. අපට මේවා කියලා නිම කරන්න බෑ අපේ තියෙන අඩුපාඩු වැරදි කොච්චරද කියලා. එහෙනම් මේ ආකාරයෙන් තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා චරං සයනෝවා කියලා. එහෙනම් මේ චරං කියලා කියනකොට එයා යනවා කියනවා. එහෙනම් යන ගමනුත් එයා මෛත්‍රිය පාන්න ඕනේ. එහෙනම් යනවා කියලා කියන්නේ මොකද්ද? ඇවිදිනවා කියන එකද? ගමනක් යනවා කියන එකද? වාහනයක එයා ගමත ගමනක නිරත වෙලා ඉන්නවා කියන එකද නැහැ. එයා යමින් සිටියේදී නිසිනෝවා එහෙනම් එයා යමින් සිටිනවා කියලා කියන්නේ එයාගේ සිත යම් යම් අරමුණු වල යනකොට මෛත්‍රිය අඩු වෙන්න බෑ. අපි කල්පනා කරනවා අපේ සිත දැන් ගියා අපේ ගමට අපේ ගී ජීවිතයට ගියා අපේ සිත අපට මතක් වෙනවා අපේ වෙල හොඳට පැයිලා තව සතියකින් කපන්න තියෙද්දි කවුද දන්නේ මී අරක් 10ක් විතර ගෙනල්ලා ඒ වෙලට ලියලා අත්තරලා ගින් උන් මේ සේරම ටික කාලා පාගලා හැම තැනම අර අලුතෙන්ම කුඹුර හානවා වාගේ මේක හාලා දාලා ගිහිල්ලා ගෙදරට කන්න වී කිලෝ එකක්වත් ගන්න පුළුවන් කමක් නැහැ. උදේ පාන්දර ගිහින් බලනකොට මී අරක් ටිකක් දක්කගෙන ගින් වෙලෙන් ගන්න මොකවත් නැහැ. මේ සිටිවිල්ල අපට මෙනෙහි වෙනකොට ඒ කරපු කෙනා අපිට පස්සේ දැනගන්න ලැබුණා. එයා අපේ හතුරෙක් අපෙන් පලි අරගෙන කියලා දැනගත්තා. ඒ අතුරා මෙනේ වෙනකොට දැන් ඇඟේ රෝමතූප කෙලින් වෙලා ඒ මිනිස්සයා අමුයෙන් මරන්න තරම් අපට තරහා නැද්ද? ඒ මිනිස්යාගෙන් පලි ගන්න සිත කොඳුරන්නේ නැද්ද? අන්න තථාගතයන් වහන්සේ දේශනා කරන අර 500ට හිමාලයට ගියාට කමන්නේ තපෝවනයට ගියාට කමන්නේ චෛතසිකයේ දුරබෑර යනකොට අන්න එයා අකුසලයට පැටලෙනවා නම් එයා द्वේෂයට පැටලෙනවා නම් පරිගැනීමේ අරමුණුගත වෙනවා නම් අන්න එතන මෛත්‍රිය නෑ එතන මෛත්‍රිය වඩන්න එතන මෛත්‍රිය පීටන්න මෛත්‍රිය ප්‍රගුණ කරන්න අන්න බලන්න චරං නිසින්නෝවා එහෙනම් අපේ සිත අපෙන් පිටත්ව යනකොට ඒක මෛත්‍රිය තුල ඉන්නවද කියලා අපි පරීක්ෂා කරන්න ඕනේ නිතර නිතර ගවේෂණය කරන්න ඕනේ අපේ සිත මේ නාම රූප ධර්මත් එක්ක ගනුදෙනු කරනවා ලෝභ දේශ මොහ රාග මොනවද ඇති වෙන්නේ කියන එක කෙරෙහි ගොඩාක් අවධානමෙන් කටයුතු කරන්න ඕනේ. තිත්තං චරං නිසින්නෝවා කියන මේ තථාගත පණිවිඩය භාග්‍යතුන් වහන්සේ මේ 500ක් නමට දේශනා කරන්නේ උන්වහන්සේලා තපෝවණයට ගින් ජීවත් විය යුතු පිළිවෙත සිත තමන්ගේ කයට සීමා වෙලා ඉතියත් මෛත්‍රියේ වැඩෙන්න ඕනේ ප්‍රගුණ වෙන්න ඕනේ මේ බඹයක් විතර උස තියෙන කයෙන් සිත එළියට බැහැර වෙලා ගියත් කිසිම ලෝභ දේශ මොහ රාග වලට පැටලෙන්න බෑ මෛත්‍රිය අයිමි වෙන්න බෑ එතකොටත් මෛත්‍රිය වැඩෙන්න ඕනේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ නොකිය කියන්නේ මොනවද කියලා බැලුවාම මේ කර්මය නවත්තන්නේ කොහොමද කියන එක 500කට දේශනා කරනවා මෛත්‍රිය අඩු වෙනකොට සිල් කැඩෙනවා. ද්වේෂය ඇති වෙනවා. ලෝභය ඇති වෙනවා. රාගය ඇති වෙනවා. මෝහය ඇති වෙනවා. එහෙනම් මේ අකුසල කර්ම නිසා උත්පත්තියක් ඇති වෙනවා. නැවත නැවත දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කර්මය නැවතෙනවා. ඉන්නකොටත් මෛත්‍රී කරනවා නම් මේ සිත අපෙන් පිටත් වෙලා යනකොටත් මෛත්‍රියේ තුලම ඉන්නවා නම් එයාගෙන් සිල් කැඩෙන්නේ නැහැ. මේ ලෝක සත්‍යයට දුක් දුන්න නැත්නම් දුක ලැබෙන්නේ නැහැ. එහෙනම් දුකෙන් පිටිච්ච ලෝකේ දුක් විඳින්න ඉපදෙන්නෙත් නැහැ. බලන්න මොනතරම් සුන්දර ධර්ම කාරණාවක්ද කියලා. තථාගතයන් වහන්සේ දන්නවා මේ ලෝකේ හැම දෙයක්ම ඇදලා තින්නේ ධර්මයෙන් බව. එහෙනම් මේ ධර්මයේ තුල තියෙනා මංගල කාරණාව අරියට ප්‍රත්‍යක්ෂ වුනේ නැත්නම් ප්‍රඥා ඇසින් මේක දැක්කේ නැත්නම් ඒ උත්තරමයට මේක නිදාස් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ සිතට කර්ම ඇදෙන්නේ කොහොමද කියලා තථාගතයන් වහන්සේ කල්පනා කළා. සම්මා සම්බුද්ධ ඥාණයට ප්‍රත්‍යක්ෂ වුණා මේ සිතට කර්ම ඇදෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එයා එක අරමුණක නිරත වෙලා ඉන්නකොට කර්ම හැදෙනවා. අරමුණ අමතක වෙලා අරමුණෙන් පිට ගියාම දුර බැර ගියාම කර්ම හැදෙනවා. එහෙනම් සිත එක්තැන් වෙනකොට සිත චංචල වෙලා දුර බැර යනකොටත් කියන මේ අවස්ථා දෙක නැවතුණාම කර්ම හැදෙන්න පුළුවන් කමක් නැහැ. සමාධියේ කර්මයක් නැහැ. නිවුණා වූ අරියත් භාවයේ සිත තුළ කර්මයක් නැහැ. එහෙනම් සිත එක වැඩකට යෙදුනාම කර්ම හැදෙනවා. নানা ප්‍රකාර වැඩවල නිරත වෙලා දුර බෑර ගියාම කර්ම හැදෙනවා. එහෙනම් මේ කර්ම ඇදෙන ක්‍රමවේදය නවත්තන්න තමයි මේ කියන්නේ. තිච්ඡං චරං නිසින්නෝවා. එහෙනම් අපේ කර්ම ටික අපට නවත්තලා දාන්න පුළුවන්. ඒ එකම භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ තිත්තං චරං නිසින්නෝවා තුලින් ඒ ශ්‍රාවක සංඝයාට කියන්නේ කියලා බැලුවාම පන්සිල් ටික හරියට රැක ගන්න කියලා මේ පන්සිල් දෙනවා. පාණාති පාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමයේ සුමිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී සුරාමේරේ මජ්ජපමා දක්ඨානා වේරමණී කියන මේ පංචිල් පද පහ තමයි පිට්ඨාන්තරා නිසින්නෝවා තුළ අභ්‍යන්තරය අභ්‍යන්තරගත කරලා තියෙන්නේ. එහෙනම් මේ ගැඹුරු ධර්මය භාග්‍යතුන් වහන්සේ සරලව කිව්වාට ඒගොල්ලෝ කල්පනා කරන්නට ඇති. එහෙනම් සිල් රකින්න ඕනේ අපි මොකටද මේ සීලෙත් එක්ක අපි මෙච්චර දුක් විඳින්නේ? අපි එකතැන ඉන්නකොටත් අපේ සිත බෑරව යනකොටත් අපි මෛත්‍රිය වඩමු. මෛත්‍රිය කියන්නේ මොකද්ද? මේ ලෝකයේ කිසිම කෙනෙකුට සිතට කායට දුක් නොදී ජීවත් වීමේ පිළිවෙත මේ පිළිවෙත් පුරනකොට මේ විනයානුකූලව මේ චරිතය අඩගස්සනකොට මොකවත් වෙලා නැහැ පන්සිල් තමයි මේ අරන් තියෙන්නේ සියලුම දෙනා පන්සිල් සමාදන් වෙලා එහෙනම් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ ඕනම කෙනෙකුට සිල් දෙන්න ඕනම ක්‍රමයක් පාවිච්චි කරන්නට එහෙනම් ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට භාග්‍යතුන් වහන්සේ සිල් දුන්නා වෙනත් ක්‍රමයකට. එහෙනම් සිත කය වචනය කියන මේ තුන්දර අදණ්ඩයි කියලා එක ශ්‍රමණයන් වහන්සේ නමකට කිව්වා. ඒ දේශනාව තුළින් උන්වහන්සේ පිළිගත්තා එනම් සිල් පාක් රකින්න ඕනේ තුනක් රකින්න ඕනේ දෙකක් රකින්න ඕනෙත් නැහැ. එකයි රකින්න තියෙන්නේ මොකද්ද? සිත කය වචනය විතරක් රැකගන්න එක. දැන් මේ ලෝකයේ තියෙන හැම අකුසලයක්ම වෙන්නේ කොහෙන්ද? සිත කය වචනයෙන් නේද? එහෙනම් ඉපදීමට හේතු හැදෙන්නේ කර්ම හැදෙන්නේ කොහමද? සිත කය වචනයෙන් නේද? එහෙනම් කුසල් කරන්නත් අකුසල කරන්නත් පාප කර්ම කරන්නත් පින් කර්ම කරන්නත් මේ සිත කය වචනේ නැත්තම් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ තුන්දොර හැදුවයි කියලා කියන්නේ එයා මේ ලෝකේ තියෙන කෝටියක් සංවර සීලයේ සමාදි වෙලා එයා වැඩ නවත්තලා කර්ම ඉපදෙන්නේ එයා ආර්ය කුලේ ඉපදිලා අරියත් භාවයටපත් වෙලා සිත කය වචනය නැවතුනොත් එයා රාතෙක් එහෙනම් බලන්න තථාගතයන් වහන්සේ ඒ සිල් රකින්න බෑ කියලා කියපු ඒ උත්තමයාට සිල් දුන්නේ නැහැ සිල් රකින්න බැරිද කරදරයිද සාසනෙන් යන්න ඕනේද ප්‍රශ්නයක් නැහැ එකක් රකින්න එහෙනම් ලක්ෂ ගණන් රකින්නවට වඩා විනය කෝටියක් රකින්නවට වඩා එහෙනම් එකක් වටින එක සන්තෝසයි මේක කරන්න පුළුවන් කියලා ඒ උත්තමයා දෝත් මුදිනින් වැඳලා පිළිගත්තා තථාගතයන් වහන්සේ එකක් මට රකින්න පුළුවන් කියලා. පස්සේ තමයි වාඩි වෙලා කල්පනා කරලා බැලුවේ මේක රකින්න යනකොට අර කෝටිය රකින්න එක ඊට වඩා ලේසි. ඇයි මුසාව රකින්න ඕනේ? පරුසාව රකින්න ඕනේ? පිසුනා රකින්න ඕනේ? සම්පප්පලාප රකින්න ඕනේ. ඇයි වචනය හදන්න අර ඔක්කොම රකින්න ඕනේ? කය සංවර කරන්න, කයේ අඩුව හදන්න, අදින්නා දාණය රකින්න ඕනේ, පානාතිපාතේ රකින්න ඕනේ, කාමයේ සුමිච්ඡාචේ රකින්න ඕනේ, සුරාව රකින්න ඕනේ. දැන් එයාට තේරුණා බුදුහාමුදුරුවෝ අරක අරගෙන වෙන එකක් දුන්නා බලනකොට ඒකමයි දීලා තියෙන්නේ. ලේබල් එක මාරු කරලා. අපි දන්නවා නිව්ඩේල් කියන්නේ ඇන්කර් කිරි කියන්නේ අයිලන් කියන්නේ ඔක්කොම ගවයාගේ කිරිනේ. නම් විතරනේ වෙනස් ලේබල් එක ඇලෙවුවාම අපි කියන මේක අයලන් කිරි මේකේ සෙම නැහැ යොදේ නැහැ ඒක තෙල දෙනාගේ කිරිමයි මේක ඇන්කර් මේක නැව් මේක නවසීලන්තයෙන් ගෙනාවේ මේක බොහොම හොඳයි කියලා කියනවා ඒකත් ගවයාගේ කිරිමයි කොයි ගවයාගෙන් ගත්තත් ගව කිරිනේ කියන්නේ අපි ලේබල් එක වෙනස් කරාම මිනිස්සු මේකට වටිනාකමක් දෙනවා අනේ මේක හොඳයි මේක ලස්සනයි මේක සන්තෝසයි පිටරටින් මේ ගුවන් යානාවෙන් ගෙනල්ලා තින්නේ කියලා ඒකට බැඳෙනවා භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ එකම ගවයාගේ කිරි වලට নানা ප්‍රකාර ලේබල් අලවන ක්‍රමවේදය. උන්වහන්සේ ගොඩාක් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා උන්වහන්සේ ළඟට ගිහිල්ලා සිල් රකින්න බෑ කියපු උත්මයෙක් ඉන්නවනම් උන්වහන්සේ කියන සිල් රකින්න එපා. මම කැමති නෑ ඔක රකින්න. මමත් කැමති සිල් රකින්න නැතුව ඉන්න කිනකොට එයා හරි සන්තෝසයි. භාග්‍යවතුන් වහන්සේත් මම වාගෙමනේ. එහෙනම් කොහමද අපි මේක රකින්නේ? මොකවත් ඕනේ නෑ. සිල් මොකවත් රකින්න එපා. සංවර සීල කෝටියක් තියෙනවා. ඒ ඔක්කොම අමතක කරලා මේ සිත කය වචනේ විතරක් හදාගන්න කිව්වාම අර මනුස්සයාට අරතික වෙන ලේබල් එකකින් දීලා තිනවා මුළු විනය පිටකෙම රැක්කොත් මිසක් මේක හදන්න බෑ එහෙනම් මුළු විනය පිටකම රැකලා දැනට තියෙන සීල ඔක්කොම ටික රැකලා හරියත් බෝධියටපත් වුණාට පස්සේ තමයි සිත කය වචනේ තුන්දොර හැදෙන්නේ රාත් වෙනකම් මේක හදන්න බෑ බලනකොට අරකේ ලේබල් එක විතරයි වෙනස් කරලා තියෙන්නේ එහෙනම් මේ ලෝකේ අපිට තථාගතයන් වහන්සේ යම්කිසි පණිවිඩයක් දේශනා කරනවා නම් ඒ පණිවිඩය තුල භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ 5000ක් වන මේ බුද්ධ ශාසන කාලය තුල මගේ ශාසනයෙන් කිසිම කෙනෙකුට බේරෙන්න බෑ කිසිම කෙනෙකුට රවටන්න බෑ කිසිම කෙනෙකුට මේක රඟපාන්න බෑ භාග්‍යතුන් වහන්සේ ඒ අයට එක වචනයකින් දෙකකින් කොටු කරලා තියෙනවා වැට බැඳලා තියෙනවා එහෙනම් කිසිම ධම්මපදයක් Tamanට ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ නම් එයා ඒකාන්ත වශයෙන්ම මාර්ගය ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. මාර්ග ඵලයටපත් වෙන්න ඕනේ. ප්‍රඥාවට සමවදින්න ඕනේ. ආර්ය જાතිය ඉපදෙන්න ඕනේ. එහෙම නැතුව මේවා එකක්වත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. මේවා එකක්වත් අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ එහෙනම් අපට පෑදිලිව පේනවා තිත්තං චරං නිසින්නෝවා කියන තථාගත පණිවිඩය තුළින්ම භාග්‍යතුන් වහන්සේ අපට හැම දෙයක්ම දේශනා කළා ඉවරයි. බැරි වෙලාවක් කෙනෙක් ඇවිල්ලා තිට්ටන් චරන් නිසින්නෝමා තුල සතර සතිපට්ඨානය දේශනා කළා නෑනේ කියලා කිව්වාම අපි කියනවා ඒ අනුවණයා මේ එකගෙන එන්න එයාට තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවේ මාතකියන්ට ඕනේ. දැන් බලන්න මේ කය එක්තැන ඉන්නකොට මෛත්‍රිය නැත්තම් කර්මය හැදෙනව නේද? කර්මය හැදෙනකොට දුක හැදෙනව නේද? මේ ආයතන 6 සංවර නැත්තම් මේ සිටිවිලි වලට අනුව මේ ආයතන 6 নানা ප්‍රකාර රාජකාරි වල යෙදෙනවා නම් මේ කියන්නේ මොනවද කයේ ක්‍රියාකාරීත්වය නේද? ඒ ක්‍රියාකාරීත්වය තුළ කායානුපස්සනාව නේද? බලන්න මේ සිත එකතැන ඉටියත් එකතැන ඉන්න බැරුව নানা ප්‍රකාර විදිහට මේ ආයතන හයත් එක්ක කටයුතු කරනකොට කර්ම කොට නැගුණා මොනවද වෙන්නේ දුක නේද? අන්න වේදනානුපස්සනාව මෙතන නැද්ද? එහෙනම් මගේ සිත ආයතන අයත් එක්ක නිශ්චලභාවයකින් තොරව කටයුතු කරන නිසා নানা ප්‍රකාර කර්ම හැදෙනවා. ඒ කර්ම හැදෙන නිසා දුක හැදෙනවා. දුකට හේතුව මේ කයේ තියෙන මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය කර්ම නිස්පාදනය මේක තේරුණා මෙයාට ධර්මයේ වැටෙන්නේ නැද්ද? අන්න ධම්මානුපස්සනාවත් මෙතන තියෙනවා. එහෙනම් මේ සිත තමයි මේ කර්ම හදන්නේ. සිත තමයි මේ කර්මය තේරුම් ගන්නේ. අදණ්ඩත් ඕනේ සිතමයි. එහෙනම් සිතම කිලුට වෙලා එයාම එයා පැම්පාස් වෙලා පිරිසිදු වෙනවා. අන්න යාට සිතගේ වටිනාකමත් සිත තුලින් කරන්න පුළුවන් හැකියාවනුත් එයාට අවබෝධ වෙනවා. චිත්තානුපස්සනාවත් එයාට වැටහෙනවා. එහෙනම් තිට්ඨං චරං නිසින්නෝවා කියලා කියන ධර්මපදයේ තුලින් තථාගතයන් වහන්සේ සතර සටිපට්ඨානය දේශනා කළා ඉවරයි. එහෙනම් කල්පනා කරලා බලන්න භාග්‍යතුන් වහන්සේගේ වචන මොනතරම් ප්‍රඥාවට ගෝචර වෙන දේවල්ද? එහෙනම් තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් එන එක වචනයක් මොනතරම් ගැඹුරු ධර්මයක් මේ ලෝකෙට දේශනා කරනවද? අද වර්තමානයේ ජීවත් වෙන මේ කෝටි 800ටම නිවන කියන්ට තථාගතයන් වහන්සේගේ එක වචනයක් සෑයේ. එහෙනම් ඒ තරම් උත්තරීතර ධර්මයක් කර්ණීය මෙත්ත සූත්‍රය තුලින් තථාගතයන් වහන්සේ දේශනා කළ 500ක් ස්වාමින් වහන්සේලාට තමන් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කොහමද? ආර්ය වට කරන්න ඕනේ කොහමද? ආර්ය පිළිවෙත් පුරන්න ඕනේ කොහමද? උත්තරී මිනිස්්‍ය ධර්ම වඩන්නේ කොහමද? කර්මය නවත්තගන්නේ කොහමද? ඉපදීම නවත්තන්නේ කොහමද? දුක නිවාගන්නේ කොහමද? එහෙනම් මේ සෑම කාරණාවක්ම තථාගතයන් වහන්සේ මේ කාරණාව තුලින් දේශනා කළා. නැවත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සයනෝවා යාවතස්ස විගත මිද්දෝ එහෙනම් බලන්න සයනෝවා කියලා කියන්නේ යන කොටත් නිදන කොටත් නිින්ද ගියාට පස්සෙත් එහෙනම් අවදියෙන් ඉන්න කොටත් නිින්ද යමින් සිටිනකොට නිදා ගන්නකොට මේ වාගේ ඉරියව්වලත් එයා මෛත්‍රිය වඩන්න ඕනේ. එහෙනම් සයනය කරනවා කියලා කියන්නේ එයා හොඳට නිදා ගන්නවා. යාවතස්ස විගත මිද්දෝ නිନ୍ଦ යමින් සිටකොට එම නැත්තම් අවදියෙන් ඉන්නකොටත් එයා මේ මෛත්‍රිය වඩන්න ඕනේ. එහෙනම් මේ කියන්නේ කාටද? අපි දන්නවා මාළුවා නිදාගන්නේ මාළුවා වතුරේ ඉන්නකොට කොහමද එයා නිදාගන්නේ? පැය 24 මෙයා වරල සලසල එයා නිින්දෙන් අවදියෙන් ඉන්නවා. එහෙනම් මේ ලෝකේ නිදාගන්න නැති ජීවින් ඉන්නවා. එහෙනම් තථාගතයන් වහන්සේ කියන පණිවිඩය කාට සාපේක්ෂවද? මේ සතරමා භූත කියලා කිව්වොත් මේ ලෝක සත්‍යයට සාපේක්ෂ ධර්මයක් මේක. එහෙනම් කවුද මේ නෙදා ගන්න කෙනා? නිନ୍ଦ යමින් සිටින කෙනා කවුද කියලා බලනකොට මේ චෛතසිකයේ තවත් ස්වභාවයන් දෙකක් දේශනා කරනවා. කලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ සිත එකතැන තියෙනකොට කර්ම හදනවා දුක වැඩි කරනවා ද්වේෂය ප්‍රගුණ කරනවා එතනදී මෛත්‍රිය තුලින් ඒක අයින් කරගන්න වැළකෙන්න මේ සිත নানা ප්‍රකාර අරමුණු ඔස්සේ ගමන් කරනකොට හැතට දුරට විසිරලා යනකොට নানা ප්‍රකාර කර්මත් එක්ක සම්බන්ධ වෙනවා ද්වේෂය වෛරය ක්‍රෝධය නිර්මාණය කරනවා ඒකෙනුත් නිදාස් වෙන්න මෛත්‍රිය තුලින් අර කර්මයෙන් වැළකෙන්න කියලා දේශනා කළා නැවත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නිදා ගන්න කොටත් නිନ୍ଦ යමින් තියෙන කොටත් මෛත්‍රිය වඩන්න මොකද්ද නිନ୍ଦ කියන්නේ අසීය නිନ୍ଦ සමානයි අසීය අසීය සමානයි නිନ୍ଦ එහෙනම් මේ තීන මිද්දේ අපිව ආක්‍රමණය කරනකොට තීන මිද්දේ කියන මායя අපිට ආරූඪ වෙනකොට අපට තියෙන එක ප්‍රශ්නයක් තමයි අපේ ಗುಣධර්ම මානකම ඔක්කොම අමතක වෙනවා අසීයෙන් වැඩ කරනකොට අපි කලබල වෙලා දුවනවා පස්සේ තේරෙන්නේ අනේ මගේ ඇඟේ තියෙන ඇඳුමක් නෙමෙයි සිවුරක්. මම මහණෙක්. මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මේ ඇසිරීම මට සුදුසු නෑ. දම් බෙදනකොට එක පාට කෑ ගන්නවා අරක ගේන්න මේක ගේන්න මේක බෙදන්න. ඇයි මින් බෙදන්නේ අයියෙන් බෙදන්න. කලබල වෙලා කෑ ගන්නකොට Tamanට එක පාට පේනවා Tamanගේ ඇඟේ තියෙන සිවුර මොනතරම් අසංවර වුණාද බෙදන්න තියපු දේ ඒගොල්ලන්ගේ අයිතියක් මං කියලා බෙදෙව්වාම ඒකේ මට අවතක් වෙනවා. ඒගොල්ලෝ කැමැත්තෙන් දුන්නාම දාණය, අකමැත්තෙන් ගත්තාම අදින්නා දාණය සාංගික කරපේක ඇත්ත අපට සම්පූර්ණ අයිතිය පැවරිච්ච එක ඇත්ත ඒ මනුස්සයා දෙන්න කැමති නැත්නම් බලෙන් ගත්තාම අවතක් වෙන්නේ නැද්ද? අපි දුස්සීලිය බවටපත් වෙන්නේ නැද්ද? එහෙනම් අපි කොච්චර සාංගික කළත් අපට අයිතිය පැවරිලා තිබුණත් ඒ මිනිස්සයා දෙන්න කැමති නැත්නම් නුදුන්න දාණය බලාත්කාරයෙන් ගත්තොත් අපට අයිති කියලා උදුරලා ගත්තොත් ඒක හොරකමක් මංකොල්ල කෑමක් නැතුව වෙන මොකක්ද? එහෙනම් බලන්න අපට මේ 100 අයිමි වෙනකොට අපට සිල් අමතක වෙනවා. අපේ ಗುಣධර්ම අමතක වෙනවා. එහෙනම් අපි සාංගික කලාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙතන දානයක් දෙන්න පුළුවන්. මොනවද දාණය? සාංගික කලාට පස්සේ අපට සම්පූර්ණ අයිතිය තියෙනවා. බෙදෙන මිනිසයා ලෝභයෙන් බෙදනවා නම් ඒ මිනිසයා ඉතුරු කරගත්තාට කමන්නේ ඒ මිනිසයා අඩුවෙන් බෙදලා ඉතුරු ටිකේ මිනිසයා කෑවට කමන්නේ සාංගික දේ නැවත ගීයකට පැවරුවාම යාට කන්න පුළුවන් කියලා එයාට භුක්ති විඳින්න පුළුවන් කියලා දේශනාවේ සඳහන් වෙනවා. අන්න සාංගික දානේ නැවත එයාටම පවරනවා. දෙන්න කැමති නැත්නම් අපිට තියෙන දේ ගත්තොත් ඇවතක් වෙනවා. ඔයා ඒක ගන්න. අපි ප්‍රකාශය කරන වචන වලින් ඒක ගත්තට කමන්නේ ඉතුරු කළාට කමන්නේ ඒ සාංගික ඇවතෙන් මේ මිනිසයා බේර ගන්නවා. ඒ මිනිසයාට නැවත ජීව දානයක් දෙනවා. ඒ මිනිසයා අපායට යන්න තියෙන අවස්ථාවෙන් බේර ගන්නවා. බලන්න මේ තරම් ජීව දානයක් දෙන්න පුළුවන්. ඒ මිනිසයා අනාගතයේ විඳින දුක් වලින් එයාව බේර ගන්න පුළුවන්. එයාට මෛත්‍රිය පූජා කරන්න පුළුවන්. එයාගේ නිന്ദාව අගෞරවයෙන් බේර ගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට මේ සාංගික දාණය ඒ දාණය තුල ගීයාගේ අඩුපාඩුකම් දැකලා ඒ අඩුපාඩු වලට මා කරුණාවෙන් පිරීලා ඒ ගීයාත් බේරගෙන ඒ ඇවත් වලින් යාව නිදාස් කරලා එයාට නිවන් යන්න අපිට පීඩ වෙන්න පුළුවන් කමක් තියෙනවා මේකත් උත්තරීතර දානයක් මේක සංඝයාට විතරයි දෙන්න පුළුවන් එහෙනම් මේ වගේ අපි නිතරම සීය පීඩනවා නම් චිත්තානුපස්සනාවෙන් අපි කටයුතු කරනවා නම් අපට කවදාවත් වැරදෙන්නේ නැහැ. අපට වැරදෙන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් අපිට මේ 100 අඩු වෙනකොට තමයි අපි කලබල වෙලා සාංගික කරපු දේවල් මේම බෙදන්නේ ඇයි? ලෝභකම් කරන්නේ ඇයි? අපි ගියාට වැඩියට පස්සේ ඔයගොල්ලෝ කන්නද මේ කටයුතු කරන්නේ කියලා নানা ප්‍රකාර නිନ୍ଦා අපාස කරලා ප්‍රසිද්ධියේ නිନ୍ଦා කළාට අපාස කළාට අයිති වෙන අකුසලෙත් අපි අරගෙන අකමැත්තෙන් ඉන්න මිනිස්යාගෙන් බලත්කාරයෙන් මුදරගෙන අපි අදින්න ආදානෙටත් අවු වෙලා අපිට ඉමි නැති දේවල් අපි උදරලා කාලා ඒක අජීර්ණ වෙලා ඒ මිනිස්සු සංඝයාට අපෑදිලා ශාසනයට නිඳා ඇති වෙලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට කැලලක් නෙමෙයිද මේ ඇති කරගන්නේ එහෙනම් මේ 100 අඩු වෙනකොට තමයි මේ වගේ වැරදි සිදු වෙන්නේ 80ෙන් කරන කටයුතු එහෙනම් නිඳ යමින් සිටින කොටත් නිින්ද ගියාට පස්සෙත් කිසිම මොහතක ආර්ය ශ්‍රාවකයෙක් තුළ මෛත්‍රිය නැති වෙන්න බෑ. ද්වේෂය අට ගන්න බෑ. එයා තුළ වෛරයක් ඇති වෙන්න බෑ. එහෙනම් මේ ආකාරයෙන් අපගේ ජීවිතේ අපි පවත්වන්නා වූ සෑම මොහොතක් තුළම අපි මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕනේ. නිින්ද යමින් තියනවායි කියලා කියන්නේ අපි සිතනවා, කල්පනා කරනවා, ඒ සෑම කටයුත්තකම නිරත වෙනවා. ඒ නිරත වෙන මොහොතේ 100 පවතිනවා. හැබැයි 100 සාමාන්‍ය මට්ටමින් පවතිනවා. එහෙනම් 100 මදයි කියලා කියනවා. අඩු 100ෙන් පවතින කොටත් මේ මෛත්‍රිය නැති වෙන්න බෑ. අපි තුල වෛරය ඇති වෙන්න බෑ. ක්‍රෝධය අට ගන්න බෑ. එහෙනම් හැම අවස්ථාවක් තුළම මේ සිත පරිස්සම් කරන්න ඕනේ. මේ විඥාණය මායයට අහු වෙන්න දීලා බෑ. එහෙනම් බලන්න ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවු කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේක සතිය පිටන්න. මේ සතිය තුලින් විතරයි මේක කරන්න පුළුවන්. එහෙනම් අපි සෑම මොහොතක් තුලම මේ සෑම සත්‍යයකටම මෛත්‍රී කරනකොට අපගේ විඥාණයට අප්‍රමාණව මෛත්‍රියෙන් අපි කටයුතු කරනකොට සෑම මොහොතම 100න් ඉන්නකොට අපි දන්නේම නැහැ අපිත් නිවනින් සැනසෙලා මේ ලෝකෙ මෙන්න සත්තු ටික නිවනින් සැනසෙනවා. එහෙනම් ලෝක සත්වයා නිවන් දක්වන්න පුළුවන් එකම ක්‍රමවේදය තමයි තථාගතයන් වහන්සේ කර්ණීය මෙත්ත සූත්‍රය තුලින් දේශනා කරන එක්තැන් වෙලා ඉන්නකොට ලෝකෙට අවඩක් වෙනවා අකුසල නිර්මාණය වෙනවා නම් මෛත්‍රිය තුලින් ඒක වළක්වා ගන්න එක සිටිවිල්ල ඈතට දුවනවා නම් নানা ප්‍රකාර කර්මත් එක්ක සම්බන්ධ වෙනවා නම් මෛත්‍රිය තුලින් කර්ම ගොඩනගෙන එක නවත්තන්න එක ඒ විතරක් නෙමෙයි මේ සිත 80න් ඉන්න කොටත් 100 අඩුවමින් පවතින කොටත් සෑම මොහොතක් තුළම මෙයාට මෛත්‍රිය පුරුදු කරන්න ඕනේ සීලවන්තභාවය තුළ මෙයාව පරිස්සම් කරන්න ඕනේ එහෙනම් මේ හැම අවස්ථාවක් තුළම අපට අපි යාපත කරනවා නම් අනිත් අයගේ යාපත පිණිස අපේ කය අපේ සිත අපි හදනවා නම් මේ සීලය තුළ පීඨනවා නම් ඒ කාන්ත වශයෙන්ම ලබාපු මිනිසක් භවය අවසාන භවයේ බවට පත් වෙනවා. මේ භවයේ ඇති අඩුපාඩු හදාගන්න. එහෙනම් මේ නවවෙනි ගාථාව තුළින් භාග්‍යවතුන් වහන්සේ දෙන කමඨාන මොනතරම් ශ්‍රේෂ්ඨ කමඨානක්ද අපගේ ජීවිත කාලයම තියෙන සියලුම අඩුපාඩු මේකෙන් හදන්න පුළුවන් ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න පුළුවන් අපගේ ජීවිතයේ සම්පූර්ණම අර්ථවත් කරන ආර්ය ශ්‍රාවකයෙක්ගේ චරිතයක් බවට වෙනස් කරන්න පුළුවන් ගාතාවක් අද අපි ශ්‍රවණය කළා සාකච්ඡා කළා. එහෙනම් මේ ගාතාව තුළ තියෙනා වූ සියලුම ලෝකෝත්තර පණිවිඩ කමඨාම් නිර්වාණ අනුශාසනා අපි අපගේ සිත්වල නිදාංගත කරමු. ඒවා අපට වටිනා මාණික වශයෙන් අපි ලබා ගමු. ඒවා නැවත නැවත සීකරමු. මේ අපේ චරිතවල ගුණාංග වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගමු. ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගන්නට මේ ගාථා රත්නය අපට තථාගතයන් වහන්සේගේ අනුශාසනාවක් වශයෙන් අනුමෝදන් කරගනිමු. ඒ විතරක් නෙමෙයි මේ ගාථා රත්නය තුල තුල තිබෙනා වූ ගුණාංග නැවත නැවත වඩනකොට අපි තුල සංගුණ වැඩෙනවා ආර්ය ගුණ වැඩෙනවා උත්තරී මනුෂ්‍ය ධර්ම අපි තුල නිර්මාණය වෙනවා බලනකොට ඉදම්පි සංගේ රතනං පණීතං කියන පුද්ගලයා අපි බවට පත් වෙනවා ඒ කියන්නේ අපි උතුම් සංඝ මාණිකයක් බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් බලන්න නිකම්ම නිකං කළුගල් කෑල්ලක්, gadol කෑල්ලක් මාණිකයක් කරන්න පුළුවන් තරම් ඒ චරිතය උපදවන්න පුළුවන් තරම් උත්තරී ගුණාංග වලින් පිරිච්ච ගාථාරත්නයක් අපට අද සම්භව වුණා. එහෙනම් සම්භවෙච්ච ගාථාරත්නයේ දේශනා කරපු දේශකයන් වහන්සේ තමයි තථාගතයන් වහන්සේ. එහෙනම් මේ ගාථාරත්නය මොකද්ද? ඉදම්පි බුද්දේ රතනං පණීතං එහෙනම් තථාගතයන් වහන්සේගේ මාණිකයක් තමයි අපට හම්බුනේ ඒ මණික තුල තියෙන්නේ මොනවද නිර්වාණ ධර්ම පණිවිඩයක් එහෙනම් ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒක අපි අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කළාම අපි සංගුණ බවටපත් වෙනවා ආර්යමා සංඝ බවටපත් වෙනවා එහෙනම් ඉදම්පි සංගේ රතනං පණීතං එහෙනම් බලන්න මණික් වර්ග තුනක් තියෙනවා මේ ගාථාව බුද්ධ මාණිකයක් මේ ගාථාව තුළ තියෙන ධර්මය ධර්මමාණිකයක් මේක හරියට ಗುಣධර්ම වශයෙන් වඩනකොට අபிසංග මාණිකයක් වශයෙන් හම්බෙනවා. එහෙනම් මේ ගාථාව නිදානයක් කියලා අපිට කියන්න පුළුවන්. උදේ පාන්දරින්ම සියලුම ස්වාමින් වහන්සේලා එකතු වෙලා නිදානයක් ඇරුවා. කරණීය මෙත්ත නිදානේ ඇරුවා. උත්තරීතර වටිනා මණික් ගල් තුනක් හම්බුණා. ඒකට මිල කරන්න දක්ෂයෙක් මේ ලෝකේ කිසිම තැනක නැහැ. අමිල මණික් තුන අපි අද හිඳලා වඩමු.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 සල්ල උක උත්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පගව්වෝ කුලේසු අනනුගිද්දෝ නචකොද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ සුඛිනෝ වාකේමිනෝ ඔන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුකතුලා තාවායේව අද්දිට්ඨායේච ධූරේ වසන්ති අවිධූරේ භූතාවා සම්බවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නිකුබ්බේත ඥාති මඤ්ඤේත කච්චතිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා ඥාන්‍ය මඤ්ඤස්ස දුක්ඛ මිජ්ජය මාතා යතානියං පොත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ වා සයානෝ වා යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිච්චේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා වූ ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා උපසමින්ජුතේ ඒතේන සච්ච වජ්ජේන භයා උපසමින්ජුතේ ඒතේන සච්ච වජ්ජේන රෝගා උපසමින්ජුතේ සියලු දෙනාටම